විරෝධාරී සත්‍යය පිළිබඳයි ඒ බුදුරජාණන් වහන්සේ ධම්මිකස්ස සූත්‍රයේදී වදාළ දේශනා පාඨය ගැන ඒ නිරෝධ කියන වචනය පිළිබඳව ගත යුතු එක කරුණක් තමයි සමහර විට අපි නිරෝධය ගැන කතා කරනවා නිරුද්ධ වීම කියලා දැන් සුඛ පිළිබඳව හා චෛතසික පිළිබඳව වගේම රූප පිළිබඳව ඒ ඒවායේ නිරෝධයක් නැත නිරුද්ධ වීමක් ගැන. ඒ ඒ ධර්ම නිරුද්ධ වීම. එයින් අදහස් කරන්නේ භංගය කියන. උපාදිත භංග කියන තැන නිරුද්ධ වීමේ කියන්නේ භංගය. ඒ ඇතිවන ධර්මයන්ගේ භංගය පිළිබඳව කෙනෙකු විසින් අමුතුවෙන් කළ යුතු දෙයක් නෑ. ඒවායේ ස්වභාව වශයෙන්ම ඇති වෙනවා එවැගේම නැති වෙනවා. එහෙම ඒ ඇති වෙන නැති වෙන ස්වභාවයෙන් යුක්ත වූ ඒ ධර්මයන්ගේ ඇති වූ ධර්ම නැති කිරීමක් නෙවෙයි නිරෝධ කියන එකකින් අදහස් කරන්නේ. ඒ නිරෝධ කියන මෙහින් අදහස් කරන්නේ ඇති විය හැකි ධර්මයන්ගේ අනුපාද නිරෝධය කියලා කියන්නේ. උත්පාද නිරෝධයක් නෙවෙයි. උත්පාද නිරෝධය කියන එක කවුරුවත් කළ යුත්තක් නෙවෙයි. එය නිරුද්ධ වෙනවා. ඇති වූ දේ නැති වෙනවා. නමුත් ඇති විය හැකි දේ එහෙම ඇතිවන්නට අවස්ථාවක් නොලැබෙන පරිදි නිරුද්ධ කිරීමයි නිරෝධ කියන එකෙන් මෙතන අදහස් කරන්නේ. ඒකයි යෝ තස්සා යේව සංහාය අශේෂ විරාග නිරෝධෝ දැන් තණ්හාව කියන මේ ධර්මය සිතක උපදනා ධර්මයක්. මේ සිතක උපදනා අවස්ථාවේදී එය පරමාර්ථ ධර්මයක්. පරමාර්ථ ස්වභාවය. ඒ පරමාර්ථ ධර්මයන් පිළිබඳව දතේතු එක කරුණක් තමයි ඒවා ඇතිවීමට කලින් මුතිබීමා හේතු ප්‍රත්‍යයන්ගේ එකතු වීමෙන් ඇතිවීමත් ඇති වෙන ධර්ම ඒ ඇති වූ ධර්ම ඒ ධර්මයට අයත් ආයු කාලයේ පැවත නැතිවීමක් කියන්නේ. ඒ නිර්වාණ පරමාර්ථය හැර අනිත් ඉතිරි පරමාර්ථ ධර්ම තුන පිළිබඳවම එයයි පක්ව. ඒවා ඇති වෙනවා, පවතිනව නැතිද. ඇතිවන්නේ ඇතිවීමේ හේතුන් නිසා. ඒ ඇති වූ ධර්මය හැමදාම නැත්නම් දිගු කලක් පැවතිය හැකි ධර්මයක් නෙවෙයි ඒ වාත මේ හැම ධර්මයකටම අයත් ආයු කාලයක් තිබෙනවා. සිතකට නම් චිත්තක්ෂණයයි කියන කාලය රූපවලට නම් රූපයන්ගේ තිබෙන ආයු කාලය. චිත්තක්ෂණ 10. ඉතින් ඒ විදිහේ මේ රූප ධර්ම හා නාම ධර්ම වශයෙන් ගන්නා චිත්ත චෛතසික ධර්ම. ඒවා අහුත්වා සම්භුන්ති උත්වා පටිවෙන්ති කියලා ගන්න. නොතිවි ඇතිවීමක් හා ඇතිවි නැතිවීමක්. නොතිවි ඇතිවීමක් කියන්නේ දැන් එක එක සිතක් පිළිබඳව කතා කරනවා නම් මේ අවස්ථාවේදී අපට ලෝභ මූල සිතක් හෝ එහෙම නැත්නම් ද්වේෂ මූල සිතක් උපදින්නේ නැහැ. ඒ ඒ ලෝභ මූල සිතක් හෝ ද්වේෂ මූල සිතක් ඊට සුදුසු අරමුණක් ලැබී අයෝනිසෝ මනසිකාරයේ හේතු කොටගෙන ඇතිවිය හැකියි. ඒ එතෙක් නොපැවති එතෙක් හත නොගත් සිතක්ගේ ඇතිවීමක්. ඒ ඇති වුනේ වමනා කරන හේතුන් ප්‍රත්‍යයන්ගේ සමவாயය. එනේ හේතුන් ප්‍රත්‍යයන්ගේ එකතු වෙන්නේ ඇතිවීම. ඊළඟට හුත්වා ප්‍රතිවෙන්ති. හතගත් එක ඊළඟට නැති වෙන. ගේටම පවතිනවා නෙවෙයි. නැති වෙන. අනේ ඇති වී නැති වෙන ස්වභාවයන්ගේ ඒ නැතිවීම පිළිබඳව නෙවෙයි මෙතන කතා කරන මේ Nirodha. මෙතන බුදුරජාණන් වහන්සේ වදාारण Nirodha. දැන් එහි විෂ්ණාවගේ අශේෂ විරාග නිරෝධ කියලායි මහන්සි වදාළේ. සංහාවේ ඉතිරි නැතිව නිරුද්ධ කිරීමක් අශේෂ විරාග නිරෝධ දැන් අනිත් අවස්ථාවලදී සිදුවන නිරෝධය එහෙම අශේෂ විරාග නිරෝධයක් කියලා දක්වන්නට බැරි ඒවා ඒ නැති වෙන්නේ ඒ ධර්මයකගේ නැතිවීමක් මිසක ඒ තෘෂ්ණාව ඇතිවීමට තිබෙන ශක්තිය එහෙම පිටින් නැති කිරීමක් නෙවෙයි. ඒ නිසා සංහාවේ විෂ්ණාවේ අශේෂ විරාග නිරෝධය යනුවෙන් මෙතන දක්වන්නේ නිවන නිවනයි දක්වන්නේ ඒ නිවන কৃষ্ণාවගේ අශේෂ විරාග නිරෝධයයි කියන මේ কৃষ্ণාවේ අභාව මාත්‍රයේ නෙවෙයි නිවනයි කියන්නේ ඒ ධර්මය අරමුණු කොට අරමුණු කිරීමෙන් কৃষ্ণාවේ නැවත ඉපදිය හැකි බව එහෙම පිටින් නැතිව යේද අන්න ඒ ධර්මයටයි විරාග කියන්නේ අශේෂ නිරෝධය කියන්නේ සංහතේ කියන්නේ එයාදී නම් බුදුරජාණන් වහන්සේ වදාරනවා. සංහත්තයෝ නිබ්බාන, දෝසක්ඛයෝ නිබ්බාන, මෝහක්ඛයෝ නිබ්බානං කියලා මේ ඒ නිසා දැන් මෝහය පිළිබඳව කතා කරන විටත් කියතේ මෝහයේ අශේෂ විරාග නිරෝධය ඉවනේ මෝහයේ අශේෂ විරාග නිරෝධ કૃષ્ණාවම ප්‍රධාන කොට බුදුරජාණන් වහන්සේ මෙහි දේශනා කළේ දුක්ඛ ස්කන්ධ පංචකය ගෙන දීමෙහි કૃષ્ණාව ප්‍රධාන ධර්මයේ වදාළ බැරි අප මීට කලින් කිව්වනේ કૃષ્ણાව පමණක් නෙවෙයි දුක් උපදවන හේතුන් වශයෙන් ගත හැකි ධර්ම දුක හේතුව දුක් සමුදය. මේකට දුක් සමුදය වශයෙන් දැක්විය හැකි ධර්ම કૃષ્ණාව පමණක් නෙවෙයි. ඒවා වෙනත් ධර්ම අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ වදාරලා තිබෙනවා. ඒ કૃષ્ණාව අවශේෂ ක්ලේශ ඉතිරි ක්ලේශ ධර්ම සාසව කුසල ධර්ම යන සාසන කුසල ධර්මය කියන්නේ ලෞකික කුසල් ඒවා ඒ දුක උපදවන හේතු හැ දුක් සමුදය මා ඒ කාරණේ මීට කලින් දිනේ එක පැහැදිලි කළා දැන් කුසල් කියන ඒවා ලෞකික කුසල් අපි ගනිමු කාමාවචර කුසල් දැන් මේ පින්නතුන් අප සිදු කරන දන් දීම්, සීල රැකීම්, භාවනා කිරීම කියන මේවා ලෞකික කුසල් ඇතිවන ක්‍රියා. ඒ කියන්නේ ලෞකික කුසල් සිත් ඒ අවස්ථාවලදී උපදිනවා. ඒ ලෞකික කුසල් වල විපාක පිළිගන්න. ඒ විපාක දෙකොටස වශයෙන් දක්වනවා. ප්‍රතිසන්දි විපාක ප්‍රවෘත්ති විපාක. ප්‍රතිසන්දි විපාකයේ කියන්නේ නැවත උත්පත්තියක් ලබා දීම් ගෙන දීම් වශයෙන් ඇතිවන්නා වූ විපාක. ප්‍රවෘත්ති විපාක කියන්නේ ඒ ප්‍රතිසන්ධියක් ලැබුණාට පස්සේ ජීවත් වෙන කාලය තුලදී ඇතිවන විපාක. එහෙම පටිසන්ධි විපාක ප්‍රවෘත්ති විපාක කියන කොටසක් තියෙනවා. අපි නිදර්ශනයකට ගතහොත් කෙනෙක් තමා විසින් කරන ලද කුසල කර්මය මරණාසන්න අවස්ථාවේදී විපාක දීමට එළඹ සිටි හේතුවෙන් හෙතෙම මේ මිනිසත් බවින් චිතව දිව්‍යාත්ම භාවයක් නැත්නම් දෙවියෙක්ව උපදින. ඒ දෙවියෙක්ව උපදිනේ විපාක දීමට එළඹ සිටි කුසල කර්මය නිසා. ඒ කුසල කර්මය දෙවියෙකු වශයෙන් ඉපදීමට හේතු වුණු කුසල කර්ම. නැත්නම් දෙවියෙකු වන්නට බෑ. ඒ කුසල් උපදවා කුසලයේ ඉදිරිපත් වෙන්නේ නැත්නම් විපාක දීමට. ඒ ඒ කුසලය කුසල කර්මය දෙවියාය කියා ව්‍යවහාර කරන නැත්නම් ඒ සම්මුතියක් පවත්නා ස්කන්ධ පංචකයක් ලබා දුන්නේ ඒ කර්මය. දෙවියාය කියන සම්මුතිය තිබෙන ලැබෙන්නේ මොනවාද කියලා ගත්තොත් ස්කන්ධය. සංධානං පාතු භාව. ස්කන්ධයන්ගේ පහළවීමක් වුණා. ඒකට දෙවියා නැමැති ස්කන්ධ පංචකයක් ගෙන දීමට ඉවහල් වූයේ එතන මේ මිනිසත් භවයේ සිටියදී සිදු කරන ලද කුසල කර්මය නිසානම් ඒ කුසල කර්මය ඒ දිව්‍ය පංචස්කන්ධය ලබා දීමට හේතුවක්. ඒ නිසා ඒක ඒ දෙවිය පංචස්කන්ධය දුක්ඛ සත්‍යය නම් ඒ දුක්ඛ සත්‍ය වූ දිව්‍ය පංචස්කන්ධය ලබා ගැනීමට හේතු වූ ඒ කුසල කර්මය ඒ දුක්ඛ සමුදය සත්‍ය. ඒ දුක්ඛ සමුදයයි. අනේ නිසා බුදුරජාණන් වහන්සේ එහෙම වදාරනවා. මේ තැන්වලදී දැන් මෙතෙන්දී ප්‍රධාන කරුණු ගැනයි දේශනා කර තිබෙනවා. ප්‍රධාන කාරණය තමයි কৃষ্ণාවතී. ඒ තෘෂ්ණාව කෙනෙකුගේ නැවත නැවත භවෝත්පත්තියට අතිශයින්ම හේතු වන ධර්මය. මොකද කෙනෙකුට පවතිනවා ජීවත් වීමේ ආශා. කෙනෙකු වශයෙන් ජීවත් වීමට තිබෙන ආශාව බලවත්ව පවතී. ඒ නිසා ඒ බලවත්ව පවත්නා වූ ජීවත් වීමේ ආශාව අප්‍රහීනව පවත්නා බැවින් තමා කෙනෙකු මේ ජීවිතයක් නැවත නැවතත් ලබන්න. ඒ නැවත නැවත ලබන ජීවිතයක් ලබා ගැනීමට නැත්නම් ස්කන්ධ පංචයක් උපදවීමට ඒ তৃෂ්ණාව පමණක් ප්‍රමාණවත් නැහැ. তৃෂ්ණාව පමණක් ප්‍රමාණවත් නැහැ. එයට උමනා කරන කර්මයක් ඉවෙන්නට ඕන. ඒ නිසායි කම්මා විපාකා වත්තන්ති විපාකෝ කම්ම සම්භවෝ. තස්මා පුනබ්බවෝ හෝති. එවං ලෝකෝ පවත්තී එimhe ඉන්නේ ඒ කර්මය නිසා තමයි පුනර්භවය කියන නැවත භවයක් ලැබීම වන්නේ. ඒ කර්මය කුසල කර්මයක් නම් සුගතියෙහි අකුසල කර්මයක් නම් දුර්ගතියෙහි ඒ පුනර්භවය ලැබෙන. අනේ නිසා කුසල කුසල පුනර්භවයේ දිනදීමේහි හේතු භූත වන කුසල කුසල කර්මත් දුක්ඛ සමුදයයි. එහි දුක්ඛ සමුදය ආර්ය සත්‍යයේ හැටියට බුදුරජාණන් වහන්සේ වදාළේ එයින් ප්‍රධාන ධර්මයේ වූ තණ්හාව තෘෂ්ණාව ගැන. තණ්හාව යම් තාක්කල් පවතීද ඒ තාක්කල් පුනර්භවයක් ලැබීම නවත්වන්නට බැහැ. පුනර්භවයේ නවත්වන්නට නම් තෘෂ්ණාව නැවත නූපදන ආකාරයෙන්ම දුරු කරන්නට ඕන. තෘෂ්ණාව නැවත නූපදන ආකාරයෙන් දුරු කරන්නට නම් කෘෂ්ණාව උපදවා ගනු ලබන ධර්මයන් පිළිබඳ ඇති සැටි අවබෝධය ඇති සැටි දැනීම ලබා ගත යුතුයි. ඒ ඇති සැටිය දැන ගැනීම වලක්වා දෙන්නේ ඒ වලක්වන ධර්මය වූ අවිද්‍යාව. එහෙම බලන විට අවිද්‍යාවත් මේ දුක්ඛ සමුදයක්. ඒ කියන්නේ අවශේෂාත් කිලේශාත් කියන්නේ සංහායක අවශේෂාත් කිලේශා. ඊළඟට සාසව කුසලාභම්. සාසව කුසල ධර්මය කියන්නේ ආශ්‍රවයන්ට අරමුණු වන්නා වූ කුසල ධර්ම. ඒ ආශ්‍රවයන්ට අරමුණු වන කුසල ධර්මය තමයි ලෞකික කුසල. ඒ ලෞකික කුසල් තිබෙනවා සිත් වශයෙන් 17ක්. ඒ 17 කාමාවචර කුසල් 8 රූපාවචර කුසල් 5 අරූපාවචර කුසල් 4ක් නේද? ඒ වාද දුක්ඛ සමුදය ලෙස උන්වහන්සේ වදාලා. මෙතෙන් කියන්නේ වෙනත් ගන්න. මෙතෙන්දි වදාරලා තියෙන්නේ සමුදයාරේ සත්‍යයේ හැටියට ඒ සංහව. ඒ නිසා දුක්ඛ නිරෝධාර්ය සත්‍ය දේශනාව පිළිබඳ පිළිය යුතුයි ගැළපීමක්. බුදුරජාණන් වහන්සේගේ දේශනා ඒ විදිහයි. ඒ දේශනා ඥානීය ඥානීනි කෙල පැමිණි උතුමාණන් වහන්සේ. දැන් යම් කාරණයක් පිළිබඳව තවත් කෙනෙකුට අවබෝධයක් නැත්නම් තේරුමක් ඇති කර ගැනීම පිණිස ඒ දේශකයා ඒ දේශනාව පවත්වාගෙන යන පිළිවෙලක් ඒ ඒ පිළිවෙල එකිනෙක කෙනාට කියන්නට බෑ. මේ මේ විදිහයි දේශනා කළ යුත්තේ මේ විදිහයි කළ යුත්තේ කියලා ඒ දේශකයායි ඒක දන්නේ. ඔහුට වැටහෙන පරිදි තමා කියන්නට යන කාරණය අසාසුකින් නම්ත කොයි විදිහකින් කීවම ඒ අයගේ වැටහීමට එය <clears throat> හේතු වේද කියා සලකා ඒ දේශනාව ඒ ආකාරයෙන් පවත්වාගෙන යනවා. ඒක හැම කවර හෝ දේශකයෙක් කරන දෙයක්. ඒ ඒ පිළිබඳව දේශනා කිරීම පිළිබඳවද ඥානයක් පිළියෙයි. විතරයි දේශනා ඥාන. ඒ දේශනා කරනු ලබන ධර්ම පිළිබඳව දැන ගැනීම පිළිබ දැන ගැනීම සංඛ්‍යාත ඥානයක් පිළිදෙන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේට ඒ පිළිබඳව පැවතුන අවබෝධ ඥාන. එහෙම අවබෝධයක් නොලබූ කෙනෙකු නම් ඒතනත්තාට තිබිය යුතු අනුබෝධඥාන යටත් පිරිසෙයින් තමා ලබා සිටින සුතමේ ඥාන ඒ කවර හෝ ඥානයක් ඒ දේශකයාට තිබෙන්නට ඕන ඉතින් ඒ ඥානයේ තීතා ඊළඟට දේශනා කිරීමේදී උපයෝගී වන ඒ දේශනා ඥානය නිසා අසාසිතින්නාට කාරණය වැටහෙන පරිදි දේශනා කරනවා. ඒ දේශනා ඥානයෙන් කෙල පැමිණි දේශනා විලාසයෙන් කෙල පැමිණි උතුමාණන් වහන්සේ තමා බුදුරජාණන් වහන්සේ. ඒ නිසා උන්වහන්සේ ආර්ය සත්‍ය දේශනාවෙහිදී දුකයි කියන ධර්මයේ කුමක් නැත්නම් දුකයි කියන්නේ මොනවද කියන එක පළමු කොට වඩා දුක්ඛාරිය වශයෙන්. ඒ පළමු කොට වඩාවේ ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස කියන මේවා පිළිෙන්නේ කොහිද? ඒනේ කොටින්ම පැවසුවේ සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛ. ඊළඟට දුක පිළිබඳව දුකයි කියන්නේ කුමක්ද කියන එක පිළිබඳව ප්‍රශ්නයක් සැකයක් ඒ අසන්නාට වුවද තිබෙන්නට බෑ. ජාතිය ජරා මරණ. ව්‍යාධියක් වෙනවා නේද මුලදී. අතර අත් තුන්වෙනි කාරණේ හැටියට. ජාති ජරා ව්‍යාධි මරණ අප්‍රිය සංප්‍රයෝග ප්‍රිය විප්‍රයෝග ගම්තිදේ යම්පිච්ඡන් නලබති සම්පි දුක්ඛ මේවා වදාරනවා. සංකිට්ඨේන පංච පාදානස්කන්ධා දුක්ඛ කියන එයින් අර මුලදී කියපු සියලුම කරුණු ඒක අන්තර්ගත කොට දුක මෙයින් පිටත්තර දෙයක් නොවේ කියන බව මහන්සි වදා. දුකයි කියන්නේ මේ පංච උපාදානස්කන්ධය. ඉතින් මේ පංච උපාදානස්කන්ධය කොයි තැනකද ලැබෙන්නේ? කවර තැනකද? කවර භවයකද? ඒ හැම එකක් හැම භවයක් දුක. ඒ නිසා තමයි ඒ පැහැදිලි කිරීම වශයෙන් තිබෙන දුක්ඛේ ලෝකෝ පතිත්ථිතෝ මේ ස්කන්ධ පංචක සංඛ්‍යාත ලෝකය. පිහිටා පිළෙන්නේ දුකෙහි. තවත් විදිහකින් කියනවා නම් පංච උපාදාන ස්කන්ධය කියන්නේ අනිකක් නෙවෙයි දුක. ඊළඟට ඒ දුක ඉබේ ලැබෙන කිසිවක් දෙයක් නෙවෙයි ඒ ලබා ගැනීම හේතු. මොනම දෙයක්වත් නිර්වාණ ධර්මය හැර ඒ නිර්වාණ ධර්මය හටගන්නා ධර්මයක් නොවන බැවින් ඒ ඇතිවීමේ හේතුවක් නිවන පිළිබඳව නැහැ. යමක් ඇති වේද ඇති වෙන්නේ නැහැ ඒ ඇතිවීමට උවමනා කරන හේතුවක් ප්‍රත්‍යක් නැහැ ඒ තමයි සිද්ධාන්තය ඒක වෙනස් නොවන දෙයක් වෙනස් නොවන සත්‍යයක් යමක් ඇති වෙනවා නම් ඒ ඇති වෙන දේ ඇතිවීමට උවමනා කරන හේතු එකක් නෙවෙයි රාශියක් තිබෙනවා ඒ රාශිය අතුරෙන් යම් කිසිවක් ප්‍රධාන විය හැකි. නමුත් මේ ප්‍රධාන හේතුව පමණක් අර ඒ ඇතිවන ඵලය ලබා ගැනීමට ප්‍රමාණවත් නැහැ. අනිකුත් ධර්මයන්ගේ උපකාරය නැතිව ඒ තනි ධර්මයකින් උපදවන කිසිදු දෙයක් අනිත් ධර්ම සියල්ලගේම හෝ කීපයකදී හෝ උපකාර ලබාගෙනයි එක ධර්මයක ප්‍රධානත්වයේ දැක්වත් ඒ ධර්මය අනිකුත් ධර්මයන්ගේ උපකාරකත්වයේ ඇතිවයි ඒ ඒ ධර්ම උපදවන්නේ. ඒ නිසායි ධම්මා ධම්මේ සංජනಂತಿ කියන්නේ. හේතු සම්භාර පච්ච. ධර්මයෝ ධර්මයන් උපදවත්. කවුරුවත් කාවවත් උපදවනව නෙවෙයි. ඒ ඒ ධර්මයෝ ධර්මයන් උපදවත්. ධම්මා ධම්මේ සංජනಂತಿ. ඒ නිසා යමෙක් ඒ දුකේ කියන්නේ යම් හේතු ප්‍රත්‍ය සමவாயයෙන් එකතු වෙන හටගන්නා ප්‍රතිඵලයක් වශයෙන් ලැබෙන දෙයක් නම් ඒ දුක්ඛ ඒ ප්‍රතිඵලය නැති කරන්නට නම් දුරු කරන්නට නම් නැවත ඇතිවීම නවත්වන්නට නම් ඒ හේතුන් සොයා නැති කරන්නට ඕන හේතු ඒ නිසා මහන්සවදාලේ අනේක ಜಾති සංසාරං සන්ධාස්සං අනිච්ච නොනැතිම මහන්සේ සසර මේ ජාත් සිය දහස් ගණන් ಜಾතිවල සැරිසැරුවේ කුමක් සඳහාද ගහකාරකං ගවේසම් ගෘහකාරකයා සොයමින් ඇවිත්දී ගෘහකාරකයාය කියපු ඒ তৃෂ්ණාව කවුද මේ ස්කන්ධ පංචක සංඛ්‍යාතිකයේ හදන්නේ එයාව සොයාගෙනයි ඇවිද්දේ. ගහකාරක දික්කෝ නාන්සේ අවස්ථාවේදී දුටුවාවේ බෝධිධම මූලෙහිදී මේ ගෘහකාරකයා ගේ හදන්නා කවුද කියලා. කුණ ගේ හන්නකාව. ඒ බුදු දැකීම විතරක් නෙවෙයි. විෂ්ණාව දැක්කයි කියන එකෙන් එතන අදහස් කරන්නේ මහන්සේ ඒ විෂ්ණාව පිළිබඳ සත්‍යඥානය ප්‍රත්‍යඥානය, ප්‍රත්‍යඥානය කියන තුනම එතන වදාරන්නේ. ආකාරක විඨෝසි කියන එක. දහකාරක විඨෝසි ඒ දුහකාරකය ආමන්ත්‍රණය කරනවා. දුහකාරකයා කියන්නේ තණ්හාවට. ගේ හදන්නා නෙමි. ඒකයි ඒ කියන්නේ. දුහේ තණන්නා නෙමි. විඨෝසි බෝ මම දැක්කා. ඒක ව්‍යාකරණානුකූලව කියනවා නම් මවිසින් තෝ දැක්කෙහි එයාව දැක්කා ආ ඒ තුන දේහං නකාහ ඒ কৃষ্ণාව නම් මේ පංචස්කන්ධ සංඛ්‍යාත ගෙවල් හැදුවේ තුන නැර දේහං නකාහ ඒ ඒතරත් কৃষ্ণාව තමයි කියන්නේ සාහසි. ඔබට නැවත ගෙවල් හදන්නට බැරිය. ඔබ මට නැවත ගෙවල් හදන්නේ නැහැ. මේ සාහසි. එයි. අනේ එතෙන්දි පෙන්නවා. ඔබ කොමනක් නෙවෙයි ගේ හැදුවේ. තවත් ගෙවල් ගේ හදන්නට උදව් වෙච්ච අය සිටිනවා. ඒ අය තමයි සබ්බාතේ පාසුකා භග්ගා ඔබ ගේ හදන්නට ගන්න පරාල තිබෙනවා. ඒව කඩලා බිඳලා සුණු විසුණු කරලා දැම්මා. ගහ කුටන් විසංකිතන් ගොහේ කැණි මණ්ඩල කියන ඔය පරාල බේරෙන් මුදුනේ ඒක විනාශ කරලා දැම්මා. විසංඛාරගතං චිත්තං ඊළඟට මහන්ස වදාරනවා ඒ কৃষ্ণාව සහිත වූ ක්ලේශ ධර්ම නැවත නූපදනාකාරයෙන් සමන් වහන්සේ දුරුකලේ යමක් අරමුණු කිරීම නිසානම් අන්න ඒ ධර්මය අරමුණු කරමින් තමාගේ සිත පැවතුණු බව නැත්නම් සමන් වහන්සේගේ සිත ඒ ධර්මය අරමුණු කිරීම වශයෙන් ඒ ධර්මයට මේ නිවනට පැමිණෙන්නේ කියන එක දක්වනවා වහන්සේ විසංඛාර දපං චිත්තං සමන් වහන්සේගේ සිත අරමුණු කිරීම වශයෙන් විසංඛාරයයි කියනු ලබන නිවනට යේය ගතන් කියලා කියන්නේ. සංඛාරගතං චිත්තං සංහානං ඛයං අජ්ජගා අජ්ජගා කියන්නේ පැමුණුණයි කියන්නේ. ඒ සංහානං ඛයං කියේ তৃෂ්ණාවගේ ක්ෂේත. එතන তৃෂ්ණාවගේ ක්ෂේය කියේ අරහත් ඵලය. අරහත් ඵලය සංහාන පෑන ක්‍රිෂ්ණ සමන් වහන්සේගේ සිත නිර්වාණය අරමුණු කිරීම වශයෙන් ඒට පැමුණුනා ඒ අරහන් මාර්ග ඥානය. සංහානං පෑන අධ්‍යගා ක්‍රිෂ්ණාක්ෂය කියන අරහත් ඵලයට පැමුණා. එදින් ඒ তৃෂ්ණාව දුටුවේ සත්‍යඥාන, ත්‍ත්‍යඥාන, කෘතඥාන කියන මේ ත්‍රිපරිවර්තය අනුව නේ දැන් චතුරාර්ය සත්‍යයේ පිළිබඳ අවබෝධය ද්වාදශාකාරයකින් කරා. ත්‍රිපරිවර්තන ද්වාදශාකාරං ඥාන දස්සනං කියලා එන්නේ පරිවර්ත තුනක්. ඒ කියන්නේ එතනත් සත්‍යඥාන, ප්‍රත්‍යඥාන, ත්‍රිපඥාන කියන ඥානයේ පිළිබඳවම තියෙන ඒ ඥාන තුනක් නැත්නම් ඥානයේ අවස්ථා තුනක්. සත්‍යඥානය කියන්නේ දුක දුකක් බව දැනගන්නා නුවණ. ඒ දුකයි මේ දුකයි. ඉදං දුක්ඛන්ති කෝ භික්ඛවේ මේ කුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්කුම් උදපාදේ ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, විද්‍යා උදපාදි, ආලෝකෝ උදපාදි. එන් වදාරන ඒ ඒ ඒ සත්‍යඥාන. කෘත්‍යඥානයයි කියේ ඒ දුක පිළිබඳව කළ යුත්තේ කුමක්ද? ඒ දුක පරිඤ්ඤයන්ති මේ භික්කවේ කුප්පයන්සිතේස ධම්මේස පරිඤ්ඤය කියන්නේ ඒ දුක පිරිසිදු දත යුතු වෙන් කරලා දැනගන්නට ඕන එක. පරිඤ්ඤය පරිඥාත කියන්නේ එහෙම පිරිසිඳ දැනගත්තා. ඒකට දුක දුක දුකක් බව දැන ගැනීම දුක පිළිබඳව කළ යුත්ත වූ ඒ දුක පිරිසිඳ දත යුතු බව දැන ගැනීම ඒ දුක පිරිසිඳ දැනගත් බව ගැනීම කියන ඥාන තුනක්. ඒ විදිහටයි සමුදය ගැන සමුදය සමුදය වශයෙන් දැනගැනීම දුක උපදවාලන හේතුවයි මේ කියන දැනගැනීම ඒ පිළිබඳ වූ සත්‍යයක් නා. ඒ දුක උපදවන හේතුව පිළිබඳව කළ යුත්තේ නම් ඒ දුරු කිරීම. ප්‍රහාණය පහතම. ප්‍රහාණය කළා. ඒ බව දැන. පහීනම් කිමේ වික්කවේ පුබ්බයාමන සුතේසු ආදි වශයෙන් මේ. ඊළඟට නිරෝධ සත්‍ය, නිර්වාණ සත්‍ය, නිරෝධ සත්‍ය පිළිබඳව උන්වහන්සේ වදාළේ එය ඒ දුක්ඛ නිරෝධය ආර්ය සත්‍යයේ බව දැන ගැනීම සත්‍යඥානෙ ත්‍ත්‍යඥානයේ වශයෙන් මහා දුක්ඛයේ නිරෝධ සත්‍යය සාක්ෂාත් කරගන්න. ප්‍රත්‍යක්ෂ කළොත් ඒ නුවණින්ම දැක්කෙවි. ඊළඟට එය සාක්ෂාත් කළ බව සච්චිකා තබ්බ සච්චිකත සාක්ෂාත් කළා. මාර්ග සත්‍යයේ පිළිබඳව එය දුක නිදහස් වීම නැත්නම් දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාර්ය සත්‍යය නම් මෙයයි කියා දැන ගැනීම ඒ පිළිබඳව කළ යුත්තේ භාවයේ තබ්බ කියා දැන ගන්න. භාවයේ තබ්බ කියන්නේ වැඩි යීම. ඒ වැඩිවක් නෝ. ඒ ඒ වැඩි බව පිළිබඳව වුණ මෙන්න මේ විදිහට එක එක සත්‍යයක් පිළිබඳව තුන් තුන් ආකාරයකින් දොළොස් ආකාරයක් දක්වනවා. ඒකයි විපරිවර්ත ද්වාදසාකාරී ඥානවස්සරී කියලා උන්වහන්සේ වදාරා. ඉතින් මෙන්න මේ නිවන පිළිබඳව. ඒ නිසා නිවන සාක්ෂාත් කර යුත්තක්. ඒ සාක්ෂාත් කළ යුතු නිවන මා පසුගිය දිනෙහි නීතිනතුන්ට කේවප්ප සූත්‍රයේ යෙන ගාථාවකින් කරුණු ටිකක් කිව්වා. එතන විඥානං කියන එක බොහෝ දෙනෙක් වරදවා ගන්න තැනක් වෙයි කියලා නිවෙන හිසියුම් සිතක් තිබෙනවයි විඥානයක් තිබෙනවයි එහෙම නැත්නම් ඊතා සියුම් විඥාණය කෙලසුන්ගෙන් නෙවෙයි චෛතසිකයන්ගෙන් තොර විඥානයයි නිවනයි කියන්නේ කියලා එහෙම සමහරෙක් කියනවා. එහෙම නිවනක් තිබෙන්නට බෑ ඒක එකක් ධර්ම විරෝධයි බුදුරජාණන් වහන්සේගේ දේශනාවටද ගැලපෙන්නේ නෑ. එහෙම කියවම එහිම එනවා එත්ත නාමංච රූපංච අශේෂං උපවිජ්ජති. නිවනේ නාම රූප දෙක ඉතිරි නැතුවම නිරුද්ධ වෙයි කියා දක්වන නිසා නාම ධර්මයන්ට අන්තර්ගත වන විඥානයක් ඒ නිවනෙහි තිබෙනවායි කියන එක ඒ නොගැලපෙන කියන්නේ. ඒ නිසා විඥානං කියන්නේ එතනදී අදහස් කළේ විජානිතබ්බන්තිති විඥානං කියා ඒ විශිෂ්ට වූ නුවණකින් දත යුතුයි කියන තේරුමෙන් ඊට විඥානං කියලා. ඒ ඒ ඒ වචනය විඥානං කියන වචනයට ඒ අදහස එන දැන් ත්‍රිපිටකයේ බොහෝම කලාතුරකින් තියෙනවා. මම මේක මේ ස්ථානයේ හැර තවත් තැනක් දැක්කද කියලා මතකද නැහැ. විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පදං එත් ආපෝච පඨවි තේජෝ වායෝ නගාධති එත් දීගංච රස්සංච අනුන් තූලං සුභා සුභං එච්ච නාමංච රූපං ච අපේසං පරිජ්ජති විඥානස්ස නිරෝධේන තේසං පරිජ්ජති කියන ඒ ගාථාවට ඇතුළත් විඥාන කියන වචනේහි ඉගෙනගෙන තේරුම වෙන තැනක දුතු බවක් මතක නැහැ. සමහර විට තිබෙන්නත් පුළුවන් විඥානං විඥානකබ්බම් මම එදා ඒ විග්‍රහ තුන පිළිබඳව මේ තුනට කීවා විඥානං කියන එකේ සිත පිළිබඳව නම් විඥානාතිති විඥානං කියා කර්තෘ සාධන විග්‍රහයක් හැටියට සිත පිළිබඳව විඥාන වචනය විග්‍රහ කරනවා දත විඥාන විඥානාතිති කියන්නේ දැනගනී දැනගනීමයි විඥාන නම් නැත්නම් දැනගන්නේ විඥාන නමි විඥානයයි එතන කර්තෘ සාධන විග්‍රහයක් හරියට විඥානාති ඒතේනාති විඥානං මේ කර්ම කොටගෙන දැනගනිනුයි විඥානනම් එතන සිත කරන සාධන විග්‍රහයකින් දක්වනවා කරණය කියන්නේ කරණ සාධනය කියන්නේ යමක් කිරීමේ උපකරණය කියලා. කිරීමේ උපකරණය. දැන් යමෙක් යම් කිසිවක් කපන අපි කියනවා කපයි ඒ කපයි කියන විට බුදු ක්‍රියාවක් ඒ කැපීමේ ක්‍රියාව කිරීමට යොදා ගන්නා උපකරණය දක්වා කැපීම ගැන කිව්වා. පිහියෙන් කපයි. පිහිය පිහියෙන් කියන ඒයින් කියන්නේ ඒ කැපීම කිරීමේ උපකරණ. අනේ උපකරණය වශයෙන් යමක් දක්වනවා නම් ඒකටයි කරණ සාධන විග්‍රහය කියන්නේ. චින්තේති ඒතේනාති විඥාන ඒ කරණ කොටගෙන සිතානුයි විඥාන නමි සිතී ක්‍රියාව කරන කොතරණයසේගෙන විඥාන සිත විග්‍රහ ඒ ඒ විග්‍රහ කිරීම වශයෙන් ඒ ගැන දැන එහෙම දැනගත්තට වරදක් නෑ. එහෙත් තමා තේරුම් ගන්නට ඕනේ එහෙම විග්‍රහ කළත් සිත යම් කර්තෘ ශක්තියක් ඇති ධර්මයක් නොවේ කියන. එහෙම කර්තෘ ශක්තියක් ඇති ධර්මයක් නා අන් කිසිදු ධර්මයකදී උපකාරයක් නැතිව සමාජ ඒ අරමුණු දැනීමේ කරන කියන ඒ ක්‍රියාව කරන්නට පුළුවන් වෙන්නට ඕන. නමුත් එහෙම දක්වන්නේ නැහැ. ධර්මෙහි කිසිදු දෙයක් ස්වෛරී ධර්මසේ දක්වන්නේ නැහැ. ස්වෛරී කියන්නේ වෙන කාගේවත් උදව්වක් නැතිව තමාගේම බලයෙන් සිටිත හැකි. තමාගේම ශක්තියෙන් සිටින්නට පුළුවන්. අපි කියනවා නම් මේ සාමාන්‍ය කතාවකින් සමාජයේ පාදකින් හිටගෙන ඉන්නට පුළුවන් වගේ එහෙම ශක්තියක් ඒ කිසිදු ධර්මයක ඒ හැම ධර්මයක්ම අන්‍යයන්ගෙන් ලැබෙන උපකාර ලබා ඇති වෙන ධර්ම. ඒ උපකාර නැතිව හිතන්න බෑ. දැන් සිත වලද එහෙමයි. සිතට කලින් ඇති වුණු සිතේ උපකාරය නැතිව අලුතින් සිතක් උපදින්නේ නැහැ. ඊට කලින් ඊට මේ ඊට කලින්ම උපා ඊට කලින් වූ චිත්තක්ෂණෙහි හටගත්ත සිත ඇතිව නැති වුණේ නැත්නම් ඊළඟ සිත උපදින්නේ නැහැ. ඒ නිසා ඉපදගෙන යන චිත්ත පරම්පරාවේ ඒ අන්තිම සිතින් ලැබෙන උපකාරය ඊළඟ සිතට ඕන. ඒ ඒ සිතට ඕන කර. ඒ උපකාරය නැතුව උපදින්නේ නැහැ. සිතක් උපදින්නට අරමුණක් ඕන. ඒ අරමුණ නැතුව සිතක් ලැබෙන්නේ නැහැ. ඒ සිතක් ඇතිවන්නට ඒ සිත සමග උපදනා චෛතසිකයේ කියන කොටසක්ගේ උපකාරයක් ඕන. ඒ චෛතසිකයන්ගේ උපකාරය නැතුව සිත ඇතිවන්නේ නැහැ. සිත ඇතිවන්නට නම් සිත ඇතිවීමට සුදුසු තැන් තිබෙනවා ශරීරය ඇසුරු කොට ඒ තැන් තිබෙන්නට ඕන. ඒවා තමයි වස්තු කියන නාමයෙන් දක්වන්නේ. ඒ වස්තුන්ගේ උපකාරය නොමැතිව ඒ වස්තුන් ඇසුරු කොට උපදනා සිත් උපදින්නේ නැහැ. එහෙම බලන විට ඒ සිතක් වූ සත්‍ය රාශියකගේ උපකාර ලබාගෙනයි ඇතිවන්නේ. ඒ නිසා ඇතිවන කිසිවක් ස්වෛරී ශක්තියක් ඇති ධර්මසේ ගන්නට බෑ. ඒ නිසා තමයි මේ විග්‍රහ අතර ඊටම හොඳ විග්‍රහ ඇටියට දක්වන්නේ භව සාධන විග්‍රහය. භව සාධනයේදී කරන්නා වශයෙන් හෝ කරන උපකරණයේ වශයෙන් නොදක්වා කුඩු කිරීම මාත්‍රයක් කියන බව දක්වනවා. ඒකයි චින්තන මත්තම් චිත්තම් කියන විග්‍රහය නැත්නම් විචාරණ මත්තම් විඥානම් කියන මේ විග්‍රහය වඩා සුදුසු විග්‍රහයක්. ඒකේ කර්ණයක් හෝ කර්තෘ කෙනෙක් දක්වන්නේ නැති ඒ මාත්‍රය. දැනීම මාත්‍රය. දැනීම මාත්‍රයේ විඥාන. දැන් දැන ගැනීම මාත්‍රයේ විඥාන. අනේ එහෙම ලක් ඒ වගේ ඒ ස්වෛරී බලයක් නැති ඒ ධර්ම සියල්ලම තවත් ධර්මයන්ගේ උපකාර ලැබයි ඇතිවක්. දැන් පංචස්කන්ධය ගැන කියපු කතාවේදී මේ පිළිතුරට වැටෙන්නට ඇති. වැටහෙන්නට ඇති ඒ කිසිදු ධර්මයක් තනිකර පහළවන්නේ නැහැ ප්‍රතිසන්දියක් හෝ ලැබෙන විට ප්‍රතිසන්දියක් වශයෙන් ලැබෙන ඒ ආත්ම භාවයක් පළමු පහළ වීමක් එක භාවයක් පිළිබඳ පළමු පහළ වීමක් කියන ඒ ප්‍රතිසන්දිය තනි එකම ධර්මයක් නිසා ඇතිවන්නක් නෙවේ දැන් কৃষ্ণාව එහෙම වදාරලා තිබෙනවා තණ්හාව දුක් හේතුව හැටියට දුක් සමුදය හැටියට මේ දේශනාවේදී නමුත් ඒන් උන්වහන්සේ අදහස් කළේ එකම හේතුව මෙයයි කියන එක නෙවෙයි. ඒ උන්වහන්සේගේ දේශනා විලාසය. ඒ ආර්ය සත්‍ය දේශනාව මේ විදිහටයි වදාළේ. පරිත සමුපාද දේශනාවෙහිදී අවිද්‍යාව මුල් කොට වදාළේ. ඒ නිසානේ අවිද්‍යාවක් වේවා අශේෂ විරාග නිරෝධෝ නිරෝධා සංඛාර නිරෝධෝ ආදි වශයෙන් නිර්වාණය පිළිබඳව පටිලෝම පටිච්ච සම්පාදයේදී වදාළේ. එතන ඒ අවිද්‍යාවගේ අශේෂ විරාග නිරෝධය නිවනසේ දක්වන. මෙතන විස්මාවගේ අශේෂ විරාග නිරෝධය නිර්වාණයසේ දක්වන. මේ දෙකින්ම තේරුම් ගත යුතු තිබෙන්නේ කුමක්ද? යම් ධර්මයක් අරමුණු කිරීමෙන් কৃষ্ণාවගේ හා අවිද්‍යාවගේ අශේෂ විරාග නිරෝධය සිදු වේද? ඒ ධර්මය තමයි දුක්ඛ නිරෝධාරිය සත්‍යය යමින් බුදුරජාණන් වහන්සේ වදාළේ. එයයි. তৃෂ්ණාවගේ අශේෂ විරාග නිරෝධය කියන තෘෂ්ණාව නැවත නූපදන ආකාරයෙන් දුරු වී යාම. අවිද්‍යාව නැවත නූපදන ආකාරයෙන් දුරු වී යාම. ඒ දුරු වී යාම කියන එකත් තේරුම් ගන්නට ඕන. මොකද අප කියවනේ මේ කෙලෙස් පිළිබඳව තිරෙන தত্ত্ব තුනක් ප්‍රධාන වශයෙන් දක්වනවා. ඒ තමා අනුශය පරිඋත්ථාන විතික්‍රමය අංශයේ අවස්ථාවක් තිබෙනවා පරිඋත්ථාන වීමක් තිබෙනවා වීතික්මයක් දැන් তৃෂ්ණාව පිළිබඳව සැලකෙනවා නම් তৃෂ්ණාව රූප තණ්හා ශබ්ද තණ්හා ගන්ධ තණ්හා රස තණ්හා පොට්ටබ්බ තණ්හා බුදුරජාන් වහන්සේ බොහෝම විස්තර වශයෙන් දේශනා කළානේ සතිපට්ඨාන සූත්‍රයේ සාඛෝ පනීසා තණ්හා කත්ත උපජ්ජමානා උපජ්ජති කත්ත නිවිසමානා නිවිසති චක්කුම් ලෝකයේ පිය රූපං සාත රූපං හේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත නිසමානා නිසති ඔය විදිහට වදාළ චක්කුම් ලෝකයේ පිය රූපං සාත රූපං ඇස ලෝකෙහි මේ ස්කන්ධ පංචක සංඛ්‍යාත ලෝකෙහි මේ ඇස ප්‍රිය රූපයක් ප්‍රිය රූපයක් කියන්නේ ප්‍රිය රූද කියන එකයි. එතන ප්‍රිය රූපං කියන්නේ ඒ ප්‍රිය රූප කියන තේරුම නෙමෙයි එතන රූප කියන එක. සමහරු ඒක වරදා ගන්න. ඒ නිසා යමකේදී ඒක සාකච්ඡා කර. යමක ප්‍රකරණෙහි මේ සියලුම රූප රූපයද කියලා. සිය රූපං සාත රූපං රූපං රූපකම්භෝකය. සිය රූපං සාත රූපං කියන තැන රූප කියන වචනේ එනවා රූපං. නෑ රූපකම්භෝ ඒක රූපස්කන්ධය නෙවේ. ඒ කියන්නේ ප්‍රිය වූද කියන එකයි ප්‍රිය ප්‍රිය රූපං සාත රූපං සාත කියන්නේ මිහිරි කියන එක. මිහිරි වූද, ප්‍රිය වූද, මිහිරි වූද දෙයක්සේ ගන්නවා කුමක්ද? ඇස. ඇස ඒ නිසා ප්‍රිය දෙයක් බොහොම හොඳ දෙයක් හැටියට කෙනෙක් ගන්න. චක්කු ලෝකේ ප්‍රිය රූපං සාත රූපං. එත්තේසා පන්නහ උපජ්ජමාන. එනිසා ඒ ඇසෙහි කෙනෙකු තුල උපදිනවා සංහාව ඇස කෙරෙහි සංහාව ඇති වෙනවා. ඉතින් ඒකේ අනිත් පැත්ත කොහොමද? ඒ පිය රූප සාප රූප වශයෙන් දැක් වූ ඒ ඇස අනිත්‍යං නේ දුක්ඛං විපරිණාම ධම්මං ඒ නිසා කල්ලං තං සමනුපස්සිතුම් ඒතං මම ඒසෝ හමස්සී ඒසෝ මෙයත්තා ඒ ඇස පිළිබඳවත් වෙනවයි ඒ ඇස අනිත්‍යයි ඒක දුකයි නැත්නම් දුක් පිණිස පවත්නා එකක් ඒ වගේම ඒක මම මගේ නෙවෙයි ඒක අනුත්තයි. ඒ නිසා ඒ ඇස පිළිබඳව කෙනෙක් කල්ලානුතං සමනුපස්සිතුන් මේ ගැන හිතිය යුතුද සුදුසුද ගැනීම සුදුසුද ඒතන් මම එයස මගේ ඒතන් මම ඒතන් මම ඒසු හමස්මු ඒ මම ඒ මාගේ ආත්මයයි නිසුදුසු අර රූප රූප කියන කොටේ ගොඩේ කියන එකක් නෑ ඇස එකයි එනින් චක්කුං සෝතං ගාමං ජීවහා ඒ ඔක්කොම එහෙම ගත්තම මුළු රූපස්කන්ධයම ප්‍රිය වූ දෙයක් හැටියට ලෝකෙහි ගන්න. ඒ නිසා ඒ ප්‍රිය වූ පංචස්කන්ධෙයිම කෙනෙක් ඇලෙනවා. ඒ ප්‍රිය දෙයක් හැටියට තනස්සා ගත්තේ ඔහු තුල පවත්නා වූ අවිද්‍යාව නිසා. එතකොට යම් ඇලෙන අවස්ථාව වෙන විට දැන් ඇලෙන්නට හැකි බව අප තුල තියෙන අප්‍රහීන වශයෙන් පවතී. දැන් මේ වේලාවේ අපට අපගේ සිත අදවන යම්කිසි මිහිරි ශ්‍රේ අප සලකන අරමුණක් ඉදිරිපත් වීමක් නොමැති බැවින් හා ඒ වගේම නිම අරමුණු තිබුණා. අයෝනිසෝ මානසිකාරයක් ඇති නොවීම හේතු කොටගෙන මේ වේලාවේ අපට තණ්හාව උපදින්නේ නැහැ. තණ්හාව උපදින්නේ නමුත් සංහව ඉදීමට තිබෙන ශක්තිය අප තුල නැතිව ගිහින්ද නෑ ඒ ඒ පිටින්ම තිබෙනවා අන්න ඒ අනුශය ශක්තියට කම්ස හොඳයි ඒ තණ්හාව රාගයක් හැටියට යම් අවස්ථාවකදී අපගේ සිතේ හට ගන්නවා අපිට අර චක්කුම් ලෝකයේ පිය රූපං සාප රූපං කියවා වගේ මේ බාහිරව තිබෙන රූපයක් දැකලා ඒ රූපය බොහොම ලස්සනයි මිහිරි ප්‍රියයි මනාපයි ආදි වශයෙන් සමාගයේ සිටෙහි රාගයේ දනවන රූපයක් වී ඒ රාගය ඇති වුණා නම් සමාධි. එවිට අර සංහාවේ පරිඋත්ථාන අවස්ථාව. එතකොට උපදින්නේ මොකක්ද? සිතක් උපදින. ලෝභ මූල සිත. ඒ তৃෂ්ණාවේ පරිඋත්ථාන අවස්ථාව. එතනින් නවතිනවා සමහර විටක. එතනින් නවතිනවා සමහර විටක ආපහු Tamanta ඒ කියන්නේ මෙනෙහි කිරීමක් එහෙම කළොත් ලෝභයක් ලෝභයක් රාගයක් රාගයක් සරාගසිතක් සරාගසිතක් කිය ඒක දුරු වී යයි. එහෙම නැත්නම් ඒ සරාගතිසිතතම ඒ උවමනා හැටියට ක්‍රියා කරන්නට ඉඩ හැරියොත් නේ Tamange සිතෙහි රාගය ඇති වූයේ යම් පුද්ගලයෙකු සම්බන්ධව නම් ඒ පුද්ගලයා පසුපස යන්න නැවත නැවත ඒ ගැන හිතන්නට ඕම ගිහින් පස්සේ ඒ কৃষ্ණාවෙන් කෙරෙන යතික්‍රමණයක් තිබෙනවානේ සීමාව ඉක්මවා යාම ඒ සීමාව ඉක්මවා යාම වශයෙන් ඒ කාමිත්‍යාචාරාදී අකුසලයකට පවා අසුවන්නට ඉඩ තිබෙනවා වැටෙන්නට පුළුවන් අනේ වීතික්‍රම අවස්ථාව එහෙම වීතික්‍රමයක් වන්නට පරිඋත්ථානයක් වෙන්නට පරිඋත්ථානයක් වන්නට අනුසය තිබෙන්නට ඕනේ අන්නේ අනුශය තමයි මේ පිෂ දමන්නේ. නැති කරන්නේ අනුශ. අනුශයද. ඒක ඒ නිසා තිබෙන එකක් නැති කරනවයි කියලා කියන්නට බෑ. ඇති වූ එකක් නැති කරනවයි කියන්නේ. ඇති වූ එකක් ඒ කියන්නේ පරමාර්ථයක් ඇටියට ඉපදීම. දැන් ඒ අනුශය වශයෙන් තිබෙන ඒ ධර්මය ඒක එක විදිහකින් පරමාර්ථයක් කියලා පෙන්වන්නකො. පරමාර්ථය. ඒ මොකද හැම පරමාර්ථයක්ම නිර්වාණ පරමාර්ථය හැර ඒවා යේ තියෙන අවස්ථා තුනයි ඇතිවීමයි පැවැත්මයි නැතිවීමයි අනුසය කියන එක ඒ පරමාර්ථ දෙහිලා තමයි ගන්නෙ නමුත් පරමාර්ථ ධර්මයක් වශයෙන් පහළ වීමක් නෙවේ නේ දැන් අපි සිත පිළිබඳව කතා කරන විට ඒ සිතක් පිළිබඳව කොහොමද කියන්නේ සිත පිළිබඳ එන්නේ යස්මින් සමයේ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නන්තු සෝමනස්ස සහගතං ඥාන සම්පයුක්තං රූපාරම්මණං වා සද්ධාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා පුක්ඛබ්බාරම්මණං වා ධම්මාරම්මණං වා යම් යම් වා පනාරබ්බ අස්මින් සමයේ පස්සෝ හෝති වේදනා හෝති සංඥා හෝති චේතනා හෝති ඈ චිත්තං හෝති ඔය විදිහට මේ එන්නේ එතන උප්පන්නං හෝති කියලා උප්පන්නං සිතේ අනුසය ගැන නෙවෙයි ඒක කතා කරන්නේ. සිත කියන්නේ සිතක් ඉපදිය හැකි බවක් තිබෙනවායි කියලා නෙවෙයි. සිත උපදින්නේ නේද කියලා. ඒ උපදින්නේ නේද උපදී උපදින අවස්ථාව ඒ පරමාර්ථ වශයෙන් ලැබෙන අවස්ථාව. ඒ සිතේ චිත්ත පරමාර්ථය එතන දක්වන්නේ. චිත්ත පරමාර්ථය ධර්මයක් ඒ චිත්ත පරමාර්ථය කියන ඒ ධර්මය පහළ වෙන අවස්ථාව. උපාද තිති භංග කියන ඒ අවස්ථාව තුන. ඒ අවස්ථාව තුන කියන්නේ. අනුශය කියන එක එහෙම පරමාර්ථයක් හැටියට පෙන්වන්නට දෙයක් නෙවෙයි. කිය හැකි පරමාර්ථ ධර්මයක් වශයෙන් පහළ විය හැකි බලක්. ඒ පවතිනවා. අන්න ඒ ශක්තිය, ඒ ස්වභාවය තමයි අනුශය. ඒ සප්තාංශය කියලා කියනවා. කාමරාගාංශය, භවරාගාංශය, පටිඝාංශය, මානාංශය, ditthාංශය, විචිකිච්ඡාංශය අවිජ්ජානුසය. එහෙම කියලා හතක් වෙනවා. ඒ හත තමයි අනුසය වශයෙන් දක්වලා. මෙන්න මේ අනුසය ධර්ම තමයි දුරු කරන්නේ. කුමකින්ද? මාර්ග සුත්‍රය. අනුසය දුරු කිරීමක් වෙන සුත්‍රවලින් කෙරෙන්නේ නැහැ. අපට ලැබෙන කුසල් සිත් පිළිනවා. මේ අවස්ථාවේදී කාමාවචර කුසල් සිත් උපදිනවා. ඒ නිසා ඒ කාම රාගානුසය, භව රාගානුසය, පටිඝානුසය, මානානුසය, දිඨානුසය, විචිකිච්ඡානුසය, අවිජ්ජානුසය කියන ඒ අනුසය ධර්ම මේ වෙලාවේ පරිඋත්ථාන වෙන්නේ නැහැ. ඒ පරිඋත්ථාන නුහුණු ඒ අනුසය ධර්ම දුරු කිරීමක්ද මේ අවස්ථාවේදී සිදු කරන්නේ නැහැ. ඒ කියන්නේ නැවත රූපදනාකාරයෙන් නැති කිරීමක් වන්නේ නැහැ. ඒ අනුශයන් පරිඋත්ථාන වීම වළක්වන එකයි මේ අවස්ථාවේදී සිදු කරන්නේ. නැගෙන්නේ නැහැ. ඇත්තෙන්ම නම් පරිඋත්ථානයේ වළක්වන දේ හැටියට දක්වලා තිබෙන ධ්‍යාන. මේ අවස්ථාවේදීත් එහෙම පරිඋත්ථානයක් එන්නේ නැහැ. නමුත් පරිඋත්ථානයක් වුවත් සමහර විට ඒව පරිඋත්ථානයක් වුවත් වීතික්‍රමයට වැටෙන්නේ නැහැ. ඒ වීතික්‍රමයේ වළක්වන්නේ කුසල බලයෙන්. කියන්නේ කාමාවචර කුසල් වලින් මේක නවත්තනවා. ධ්‍යාන ශක්තියෙන් නවත්වනවා පරිඋත්ථාන වීම. කියන්නේ කාමචන්දාදී නීවරණ ඉක්පිටින් නැති කිරීමක් නෙවෙයි ධ්‍යානයක් උපදවා ගත්තම සිදුවන්නේ. නැගෙීම සිතේ ධර්මයක් ඇටියට නැගෙීම නවත්වන. ඒ පරිඋත්ථාන ප්‍රහාණ. ඊළඟට අනුශය ප්‍රහාණය කියන්නේ අන්න එහෙම ධර්මයක් හැටියට නැගෙන්නට පුළුවන් ශක්තියක්ව තම సంతානෙහි පවතීද ඒ ශක්තිය නැති කිරීම තමයි අනුශය ප්‍රහාණය. ඒ අනුශය ප්‍රහාණය තමයි සෝවාන් ආදී මාර්ග සිත්වලින් සිදු කරන්නේ. සෝවාන් ආදී මාර්ග සිත් වලින් කුසල් සිත් වලින් කරන්නේ ඒ අංශ. ඒක තමයි සමුච්ඡේද ප්‍රහාණය කියලා දක්වන්නේ. අන්නේ සමුච්ඡේද ප්‍රහාණය කළ හැකි වන්නේ සෝවාන් මාර්ග සිතේ ඉදීම නිසා සිදුවන සමුච්ඡේද ප්‍රහාණය. සකෘදාගාමි මාර්ගයේ ඉදීම නිසා සිදුවන සමුච්ඡේද ප්‍රහාණයක්. අනාගාමි මාර්ගයේ ඉදීම නිසා සිදුවන සමුච්ඡේද ප්‍රහාණයක්. තිබෙනවා අරහන් මාර්ග ඥානයේ ඉදීම නිසා සිදුවන සමුච්ඡේද ප්‍රහාණයක් තිබෙනවා. ඒක මුලිනු පුටා ගැනීම. ඒක හරියට යථාපි මූලයේ අනුපද්දවේ දල්හේ චින්නෝපි රුක්ඛෝ පුනරේව රූහති. එවං තණ්හාංශයේ අනුහතේ නිබ්බත්ති දුක්ඛ විදං පුනක් පුනං යන්නේ බුදුරජාණන් වහන්සේ වදාළේ යථාපි මූලයේ අනුපද්දවේ දල්හේ චින්නෝපි රුක්ඛෝ පුනරේව රූහති යම්සේ ගහක් දශක මුල දැඩිසේ පවතිද්දී නිරූපද්‍රතව පවතිද්දී කෙනෙක් ගස කපා දැම්මා කිනෝපිරු තුනරේව රූහති නැවතද ඒ ගස ලියලන තුනරේව රූහ ඒ වන්හි තණ්හා මුෂයේ අනුහතේ ඒ වගේම මේ তৃෂ්ණා නැමැති අනුෂය ධර්මය එහෙම පිටින්ම නැති නොකරන ලද කල්හි නිබ්බත්තති දුක්ඛ මිදං පුනක් පුනක් මේ ස්කන්ධ පංචක සංඛ්‍යාත දුක නැවත නැවත ඇති හටගන්න නැවත නැවත හටගන්න දැන් ඒ අනුව ඒ ස්කන්ධ පංචක සංඛ්‍යාත දුක නැවත නැවත හට ගැනීම වන්නේ සංහාව අනුත්පාද නිරෝධයෙන් නිරුද්ධ කරන තුරුනම් কৃষ্ণාවගේ අනුත්පාද නිරෝධය සිදු කිරීම සඳහා උදව් වන උපකාර වෙන යම් ධර්මයක් තියෙනම් ඒ ධර්මය තමයි නිර්වාණ ධර්ම. ඒ නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කිරීම හේතු කොටගෙනයි কৃষ্ণාව නැවත නූපදන ආකාරයෙන් දුරු වී යන්නේ. දැන් ඒ නිවන දුටු මතින් නිවන දැකීම නිසාම ඒ සිදුවනා වූ ප්‍රහාණයන්ගෙන් ඒ පුද්ගලයා ලබන තත්වයන් පැහැදිලි කර තිබෙනවානේ. දැන් ඒ හොඳට ඒ විස්තර වෙන අර ප්‍රථම සූත්‍ර දේශනාවලදී සහවස්ස දක්ෂම සම්පදාය තයස්සු ධම්මා ජහිතා භවಂತಿ සක්කාය දිට්ඨි විචිකිච්ඡිතං ච සීලබ්බතං වාපි යදත්ති කිංචි චතුහ පායිහික විපමුක්තෝ චාභිඛානානි අබබ්බුක්ඛාතු ඉදම්පි සංඝේ රතමං පනිතං හේතේන සත්‍යේන සුවත්ති හෝතු. අනේ නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කිරීම හේතු කොටගෙන පළමු වර ප්‍රථමයෙන්ම මේ නිර්වාණ ධර්මය සාක්ෂාත් කිරීම කරන සෝවාන් මාර්ග ඥානයේ මේ සාක්ෂාත් කිරීම හේතු කොටගෙන සිදුවන්නා වූ තත්ත්වය එතන දක්වනවා. සහ දස්සන සම්පදාය. තයස්සු ධම්මා ජහිතා භවಂತಿ ධර්ම තුනක් දුරු කළා වෙත් කියන නැති කළා. සක්කාය දිට්ඨි විචිකිච්ඡිතං. සක්කාය දිට්ඨි විචිකිච්ඡේතා සීලබ්බත පරාමාස. සීබතබ්බතං වාපි අදප්ති කිංචි. ඒ වගේම ඒ යම් අකුසල ශක්තියක් ධර්මයක් වේ නම් සතර අපායේ උත්පත්තිය ලබා දෙවන. ඒවා හිම් පිටින් දුරු කර. සතුහ පායෙහි ච විප්පම් සතර අපායෙන් එතනත්තා මිදුරු කෙනෙක්. සචාවිධානානි අබබ්බෝ කාතුමි කරුණු සයක් කිරීමෙහි අභෞය පුද්ගලයෙක් වෙනවා හැතන. කරුණු හයක් කිරීමට ප්‍රත්‍යඥයාට නම් සුදුසුකම් තිබෙනවා. ප්‍රත්‍යඥයන් නම් අපාතර සිටින්නේ ඒ ප්‍රත්‍යඥයන්ට කළ හැකි දේවල් තිබෙනවා. මොනවාද නොකළ හැකි? ප්‍රත්‍යඥයා. ලෝකයේ බොහෝ දෙනෙක් හිතන අමාරුයි කියා සැලකෙන මව මරන්නට පුළුවන්, කියා මරන්නට පුළුවන් රහතුන් මරන්නට පුළුවන් සංඝ බෙහෙද කර්මය කරන්නට පුළුවන් මහාන කමේ ඉන්නවා නම් සංඝ බෙහෙද කර්මය කරන්නට පුළුවන් ගියන්න බෑ ඒක කරන්න ඊළඟට අන්‍ය ශාස්ත්‍රවරු නෑ මේ මේ මොකද ඒක බුදු සිරුරෙන් ලේසලවන්න ලේසල ඒ වගේම මේ ශාස්ත්‍රවරුන් පස්සේ යන්නට පුළුවන් නේ පියම් කරන්න යනවා පැත්තකින් අපි බෞද්ධයෝ දැන් කරන්නේ 100ක්. ආනාපාන නෙමෙයි 100ක් කරන්නේ. ඉතින් කොහොම ඒ එක එක නා පස්සේ යනවා. ඒ ප්‍රත්‍යඥයාගේ ගතිය. ප්‍රත්‍යඥයා ගැන කියන තැන දිනනවා පුදු සත්තාරං මුඛෝ ලෝකේති තීති පුජ්ජනෝ. පුදු සත්තාරං කියන්නේ බොහෝ ශාස්ත්‍රූවරයන්ගේ මුඛෝ මුඛ උල්ලෝකේති මූණ බලන්නේහි ප්‍රත්‍යඥ උපජ්ජන බොහෝ ශාස්ත්‍රූවරයන් මේ පිහිට පතන මොහොත් මට උදව් කරන්නට පුළුවන් මොහුගෙන් ප්‍රයෝජනයක් ලබන්නට පුළුවන් කියලා මොහු මගේ විමුක්තිදායකයෙක් කියලා ඒ පස්ස යන ඒ ප්‍රත්‍යඥ ගතිය නියම ප්‍රත්‍ය ඒ කල්යාණ ප්‍රත්‍යඥය නෙවෙයි කල්යාණ ප්‍රත්‍යඥය එහෙම යන්නේ නැහැ කල්යාණ ප්‍රත්‍යඥයා ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය සත්‍ය පටිච්ච සමුප්පාදාදී මේ ධර්ම පිළිබඳව තරමක් හෝ දැනගෙන පිළිද කෙනෙක් බැරි. එතම මේ වෙනගෙන ශාස්ත්‍රෝරයන් පස්සේ යන්නේ නැහැ. නමුත් ප්‍රත්‍යඥ ගතිය නිසා අර කොහොම අමතක වෙලා යන්නට බැරි නෑ අදුගාන මේ જાතිය නැත්නම් ඊළඟ જાතිය ඒවා. ඒ ඒ ඒ ප්‍රත්‍යඥකම් දැන් එහෙම නෙවෙයි ඒ සෝවාන් පුද්ගලයා එහෙම යන්නේ නැත්තේ ඇයි? සත්‍ය දුටු කෙනෙක් ගැන. අපි සත්‍යයේසේගෙන බොහෝ දෙයක් මුලාව අසත්‍යයන් සත්‍යයේසේ ගන්න බවක් පුතග්ජනයා තුල තිබෙනවා. මේ සත්‍ය දුටු කෙනෙක්. නිකම්ම ඔව් මේක ඇත්තක් වෙන්නත් පුළුවන් කියලා දැක්කම නේ. මේ ඇත්තක් වෙන්නත් පුළුවන්. දැන් අපිට එහෙම පරිකල්පන තියෙනවා. අපි සමහර විටක යම් දෙයක් ගැන ආ මේක ඇත්ත වෙන්න පුළුවන් කියලා හිතනවා. එහෙම ඇත්තක් නෙවෙයිනේ. මේ ඇත්ත ආර්ය සත්‍යයක්, උතුම්ම සත්‍යයක්. ඒ උතුම් සත්‍යය විත කලින් හීනකින්වත් දැක්ක එකක් නෙවෙයි. හීනකින්වත්. දැකලා. හීනකින් දකින්නට බෑ. මේ සත්‍යය නුවණින්ම දකින සත්‍යය. ප්‍රත්‍යක්ෂ කරන සත්‍යය. ඒ ප්‍රත්‍යක්ෂ ලැබුණු හේතුවෙන් ඔහුට බෑ ඊට පිටුපාන්නට ඒ කියන්නේ තමාගේ සිතෙහි තිබුණු ඒ අවිද්‍යාන්ධකාරය අවිද්‍යාන්ධකාරයේ හිමිතින ඝනබාල අවිද්‍යාන්ධකාරයක් තිබුණානේ ඒ අවිද්‍යාන්ධකාරය ලෝකෝත්තර නුවණ නැමැති ප්‍රඥා ආලෝකයෙන් විරෝධියක් ඒ නිසා අර පුතග්ජනයෙකුට තිබෙන ඝනබහල අවිද්‍යාන්ධකාරයක් සෝවාන් පුද්ගලයෙකුට නැහැ ඒ නිසා හිතම ඒ නැත්තේ නිර්වාණය සාක්ෂාත් කළ හේතු වෙන්නේ. ලෝකෝත්තර ප්‍රඥාවෙන් නිර්වාණය සාක්ෂාත් කළා. ඒකයි සහ වස්ස දස්සන සම්පදාය. ඒ දැකීම හේතු කොටගෙන දැක්ක හේතු වෙන්නේ. සයස් ධර්මාජිතා භවන්ති ආදි වශයෙන් දක්වයි. සතර අපායේ මිදුණු කෙනෙක් සතර අපායේ මිදුණේ ඇයි? සතර අපායේ මිදෙන මාර්ගයේ ගමන් කොට ඒ ගමන් කිරීමේ හේතුවෙන් සාක්ෂාත් කළ යුතු නිර්වාණ ධර්මය නැත්නම් චතුරාර්ය සත්‍යය Tamanගේ නුවණින් ප්‍රත්‍යක්ෂ කළ බැරි. ඒ නිසායේ සතර ආපාය නිදුනේ. දැන් සතර ආපායෙන් මුදවන ශක්තිය නැත්නම් නිදීම සඳහා වූ උපාය කියලා දක්වන්නේ කුමක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. නේ? අපායාදී සමතික්ක මනුපායෝ කියලා දක්වනවා. අපායාදී සමතික්කමනුපාය අම අපායාදී වූ ඒ අපායාදී ඒ වෘත දුක්ඛය ඉක්මවන උපාය උපාය කියන්නේ ක්‍රමය ක්‍රමය පිළිවෙත ඒ තමයි ආරියෂ්ඨාංගික මාර්ගය ඒ ආරියෂ්ඨාංගික මාර්ගෙහි ගමන් කොට ගමන් කොටේ කියන්නේ ඒ ප්‍රතිපදාවෙහි යෙදී ඒ යෙදීම නිසා තමයි මේ නිර්වාණ ධර්මයේ සාක්ෂාත් වීම සීලෙහි පිහිටා සමාධිය ඇති කරගෙන ප්‍රඥාව ලෝකෝත්තර ප්‍රඥාව උපදවාගෙන මේ නිවන දකින්න. දැකීම හේතු කොටගෙන සිදුවන එක. ඉතින් එහෙම නිවන පිළිබඳවයි නිවනයි ඒ නිසා උසස්ම ධර්මයේ බුදුරජාණන් වහන්සේ වදාළා. ධර්ම කියන ඒවා ලෞකික ධර්ම, ලෝකෝත්තර ධර්ම, සංකත ධර්ම, අසංකත ධර්ම කියලා එහෙම බෙදට ඇති. ලෞකික ධර්ම, ලෝකෝත්තර ධර්ම. ඒ ලෞකික ධර්ම, ලෝකෝත්තර ධර්ම කියන එකට ඉඳුරාම ඒ දෙක වෙනුවටම පාවිච්චි කරන වචන දෙකක් නෙවෙයි ලෞකික ධර්ම ලෝකෝත්තර භාවය. ඉතකන ඒක තේරුම් ගන්න. ලෞකික ධර්ම ලෝකෝත්තර ධර්ම කියන එකයි සංකත ධර්ම අසංකත ධර්ම කියන එකයි සමාන නැහැ. අර්ථ වශයෙන් උදිරන්නට තියෙන ධර්ම සමාන නැහැ. ලෞකික ධර්මයේ කියන විට ලෞකික සිත අසුයක සමවේදන චෛතසික 52 රූප 28 ලෞකික ධර්ම. ලෝකෝත්තර ධර්මයේ කියන විට ලෝකෝත්තර සිතට ඒ සමගේදෙන චෛතසික 36 නිර්වාණය. ඒ ඒ ලෝකෝත්තර. සංකත ධර්ම අසංකත ධර්මයේ කියන විට සංකත ධර්ම සිත 89 චෛතසික 52 අටවිසි රූප සංකත ධර්ම. සිත 89 කියන තැන ලෝකෝත්තර සිතට තාවකයි. සංකත ධර්ම. අසංකත ධර්මයේ කියන තැන හුදු එකම නිර්වාණ ධර්මය අසංකත. සංකතස්සයි. ඒකෝට ධර්ම වශයෙන් ගත්තම මේ සංකත අසංකත කියන මේ ධර්මය දෙකට ඇතුළත් නොවන කිසිදු ධර්මයක් නැහැ. ඔක්කොම ධර්මයකට ඇතුළත්. අනිත් ඒවා පర్యాయ වශයෙන් තියෙන මේ ප්‍රඥප්තියනේ. සංකත අසංකත කියන විට ඔක්කොම ධර්ම. ඒ ඔක්කොම ධර්ම ගැන ඒ ධර්මයන් අතුරෙන් ශ්‍රේෂ්ඨ ධර්මය වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාරනවා. ශ්‍රේෂ්ඨ ධර්මයේ කියේ චතුරාර්ය සත්‍යය නෙවේ. යාවතා විත්තවේ ධම්මා සංකතාවා සංකතාවා විරාගෝ තේසං අග්ගමක්ඛායති. යදිදන් මදරින් මදනෝ පිපාස දිනේ වාලය සම්ධාතෝ වට්ටිපච්ඡේදෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. ඒ විදිහටයි මහන්සේ වදා. යාවතා විත්තවේ ධම්මා සංකතාවා සංකතාවා මහණෙනි සංකත වූද අසංකත වූද යම් තාක් ධර්ම දෙද්ද ඒ ධර්මයන් අතර විරාගෝතේ සංගමඛාය විරාග සංඛ්‍යාත වූ නිර්වාණ ධර්මය එයින් අග්‍ර වේ යදිලං මදලින් මදනෝ පිපාසකින යෝ ආලය සම්ධාතෝ අට්ඨච්ඡේදෝ සංඛයෝ විරාගෝ නිරෝධු නිබ්බාන ඒ නිර්වාණයට පරිය පරයය වචන මේ සංකත ධර්ම අතර නැත්නම් අපාතර තිබෙනවා මදය මේ මද තිබෙනවනේ. මේ වන්න මද, ගොත්ත මද, ಜಾති මද ආදි වශයෙන් තිබෙන ඒ මද තිබෙනවා. යෞවන මද, ආරෝග්‍ය මද, ප්‍රතිභාන මද, ආරෝහ පරිණාහ මද ආදි වශයෙන් තියෙන මද තියෙනවා ආස. ඒ මද සියල්ලම නිම්මද කරන්නේ නිම්මද ස්වභාවය. කියන්නේ මද කියන්නේ කෙලෙස්. ක්ලේශපාක්ෂිකය. ඒ මදය මින් මද වෙන්නේ. ඒ කියන්නේ මද එහෙම පිටින්ම නැතිව යන්නේ දුරු වී යන්නේ. ගියේ යම් තැනකද ඒ නිවන. නිවනෙහි කිසිදු මදයක් නැහැ. මදමින් මද. පිපාස විනයෝ අපිට තියෙන පිපාස වතුර පිපාස විතරක් නෙවෙයි. අපි තියෙන কৃষ্ণා පිපාස, රූප පිපාස, ශබ්ද පිපාස, ගන්ධ පිපාස, රස පිපාස බලන්න කොයිතරම් පිපාසයෙන් පෙළෙන අයද කියලා ලෝකෙ සිටින්නේ. මොහොතක් නිකන් නෑ සමහරු හැම තිස්සෙම විපාසයෙන් පීඩිත විපාසයෙන් පීඩිත මුවන්ෙන් එනේ අත දුකන මොනවද කරන්නේ